Uh, Amen. Americana බුදුරජාණන් වහන්සේ දකින්නට මේ ගෝලිය නගරයේ දිසිය මහා ධර්ම පහතරේ සිටුවේ මේ එක්කෙනෙක් කියනවා දුන්න අනෙක් කෙනාගේ නමස්තේ උන්වහන්සේ පිළිබඳවයි ශීලයේ සිටුවා. මේ දෙන්න පුරාමවලින් ඉඳලාම උදට යහනේ නම් එකතු මේ යහනේ මේ දෙන්න විතරම හම් වෙනවා. හම් වෙන්නේ කතා කරලා මොනවා කරන්නේ රජයෙන් පසාපාසම් කරන්නේ අනාගතයේදී. ඊයාගේ අදහස බොහොම හොඳ අදහස. අපිට මේ තරම් විශාල සම්පත්තියවා බොහොම තරම් නමුත් අපිට මේවා පරිහරණය කරන්නේ නැවතම ජීවත් වෙන්නේ අපි කියන්නේ සාමතක වෙනවාමය යන්නේ සිල් මරණයට පත් වෙනවා මේ සියලුම වාසනාකාරාදී අපිට අහිමිලා ඒ නිසා අපි විශ්වාසය කරලා විශේෂ හේතුවක් සුරමේ කියනවා. මොකද එයාගේ ආමාශය සුරමේ ඔක්කොම සුරමේ ඉන්නේ. සුරකයා මාතර එකදීමට පත් ඊළඟට මම මේ රකින සුනක වෘත්තයෙන් විමුක්තිය ලබා ගන්න පුළුවන් වූ කියලා යාගේ අදහසක් කියනවා ඒක කරන්නේ මිත්‍යා මිත්‍යා වෘත්තිය ඇතිවෙනාට මාන ජාති දෙකයි ප්‍රකාශ කරන්නේ ත්‍රිසංකාර පන්තිම හෝ නිරයදනා මේ විදිහට සුනකවකේ සම්පූර්ණ වුණා නම් සුනකයෙන් අතරේ ප්‍රතිවදියා නිත්‍යන දෘෂ්ටි වශයෙන් අදහස් ගන්නා නම් ඉතිසං අපට හෝ නිරණාවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා ඉතින් මේ ශ්‍රේණිය සිතුවරලා හදන්න පටන් බුදුරජාණන් වහන්සේ වදාළන තේරෙන්නේ මම දන්නවා තුනක්ම මොකද ප්‍රතික්ෂේප කරන්නේ ඔබ නැවත නැවත අහන නිසානේ මම ප්‍රකාශ කරේ කිය නෑ ස්වාමීනි මම ඒකට යන්නේ මම මෙච්චර කාලයක් සියලු සම්පත් අතහැර සාරාංග කුණ්‍යඥාන මහන්සියවරු කම්මං කන්නසුක්ඛං කන්නසුක්ඛ විපාකං අත්ති මුල්ල කම්මං අකන්නා වහන්සේ පිළිපැහැදිලි විපාක ලබා දෙන මුහුණ දෙන්නේ දෙන්නට දේශනාවක් කළා. අකුසලයෙන් ප්‍රහාණය චිත්ත මානසික වර්ධනයේ කියන තුන් දෙකෙන් මාර්ගය බ්‍රහ්ම ලෝකේ වාසය කරන කියනවා දීපයි මේ දේශනාව. කරගන්න බැරි හිත පහළ වෙනවා. ඉස්ලාම් දෙවියන් වහන්සේ කනබන දෙයක් යන්නේ ගන්නක් තියෙනවා. අදින ප්‍රෝණේමක් තියෙනවා. ආශනාමේමක් තියෙනවා. මොකද සුදු කරන්නේ ඉස්ලාම් නම් සුදු කර්ම විභාග කියලා දාන්නේ. විරූප කරපාන විරූප කරපාන විපාකයේ දෙන්නේ විපාක කරනවා කර්ම විපාකයේ දෙන්නේ විපාක කරනවා. උවම දේවල් අභියෝගයේ සමාන විමානයේ ඉඳලා කියනවා දැනට සැපල කියනවා තවරන තවරන කරනවා ඒ සමාන දෙවියන්ට ඊනමතරේ නෙමෙයි මේ මේ ආකාරයේ චින්තා ආධෝෂික ආදී නම් වලින් සඳහන් වෙනවා. මේ ආකාරයේ නාමයෙන් විඳානම් මට මේක තිබුණා වැඩකාරයෙක් උදාහරණ කියලා වැඩක් කරගන්න පුළුවන් කියන මොලේ කියන ඒවා සිද්ධ. අන්න ඒක තමයි. උපර සිද්ධවල අපකර සිද්ධ. මේ කුසල අකුසල කියන ඒවා දෙකම එකට සිද්ධ වෙන්නේ නැහැ. කුසල සිද්ධ වෙනවා ආර්ය අකුසල වෙනවා. ආර්ය කුසල සිද්ධ වෙනවා ආර්ය අකුසල වෙනවා. මේක මේ භාවනාවේ සිංහලවලින් සිදුවේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ සංකේතයේදී බොහෝ කරුණු තේරුම් කරලා කියලා තියෙන සාකාරී පිළිතුරේදී ආරම්භනා කාලයේ සත්‍යාවන්තව බුද්ධිනම් පන්නරේ වගේ කරන්නේ. අර මුගලයේ අහුතරයන් පාරවන්න. ඔක තමයි කුංගේ නිපාතය. අකන්නාගතං අකන්නාගත විපාකාය සම්මා කියලා. කරන කර්මයේ බුදු කර්මයේ නිස්සාර මුසාරු කරගෙන නිස්සාර ලබන්නේ මාර්ගයක් ලබන්නේ ඒ විදිහට සුඛේ සංඥා සේකීම සඳහාය මේ විදිහේ කාරණා කරේ දේශනා කරේ හතරවෙනි කාරණේ තමයි රහත් මාර්ග ඥානය තමයි දෙකින් හදන්නේ මේක